සඳුදා රාත්‍රී ධර්මානුශාසනාව අද රාත්‍රී ධර්මානුශාසනාව සඳහා අපගේ සද්ධර්ම මණ්ඩපය වෙත වැඩමවා වදාළ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ කන්නිමහර වේළුවනාරාම විහාරවාසී පූජනීය මැල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේ නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු සද්දා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතියනේ මේ පින්නතුන් මේ වෙලාවේ සූදානම් වෙන්නේ තමන්ගේ ජීවිතේට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපේ ධර්මයෙන් බිඳක් එකතු කරගෙන ලබාගත් මනුෂ්‍ය ජීවිතය වාසනාවන්ත කරගන්නයි මේ උත්සාහ කරන්නේ. අද ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ කන්ද සංයුත්තේ ධම්මකතික වර්ගයේ තියෙන සීල සූත්‍රය ආශ්‍රයෙන් ඒ වගේම තව සූත්‍රයක් තියෙනවා සුතවන්ත සූත්‍රය කියලා. ඉතින් මේ සූත්‍ර ආශ්‍රයෙන් ත්‍රිලක්ෂණය පැහැදිලි කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ත්‍රිලක්ෂණය කියලා කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ කරුණ තුන. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා යත් වහල් තියෙනවා. එතකොට මේ සූත්‍රය ඊටාත්ම වැදගත් වෙන සූත්‍ර දේශනාවක් රහතන් වහන්සේලා දෙනමක් අතර ඇති වෙන ධර්ම සාකච්ඡාවක් තමයි මේක තියෙන්නේ. මේක හරි වැදගත්. මොකද ඒකට හේතු වෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා කොට්ටිත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් කොට්ටිත මහරහතන් වහන්සේ අහනවා ආශ්මතුන් වහන්සේ සෝවාන් වෙන්න සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගන්න කුමන ධර්මයක් නුවණින් මෙනෙහි කරන්න ඕනද කියලා. ඒ වගේම සකදාගාමි වෙන්න කුමන ධර්මයක් නුවණින් මෙනෙහි කරන්න ඕනේද කියලා. අනාගාමි වෙන්න කුමන ධර්මයක් නුවණින් මෙනෙහි කරන්න ඕනේද? රහත් වෙන්න කුමන ධර්මයක් නුවණින් මෙනෙහි කරන්න ඕනේද? රහතුන් වහන්සේට යම් ධර්මයක් නුවණින් මෙනෙහි කරන්න තියනවාද කියලා මේ කරුණ ටික අහන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තර දෙනවා. ආයෂ්මතුන් වහන්සේ කොට්ටිතේනි මේ පංච උපාදානස්කන්ධය පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ මේ පංච උපාදානස්කන්ධයම අනිච්චිතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්නතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ කියලා දකින්ද එතකොට සෝවාන් වෙනවා කියලා කොහොමද සෝවාන් වෙන්නේ මේ පංච උපාදානස්කන්ධේ මේ 11 ආකාරයකින් නුවණින් මෙනෙහි කරන්නේ ඒ වගේම සකදාගාමී වෙන්න මොකද්ද කරන්න ඕනේ? ඒකටත් උත්තරේ දෙන්නේ ඒකමයි. මේ පංච උපාදානස්කන්ධේම සෝවන් වුණාට පස්සේ එයාත් මෙහෙණී කරන්න ඕනේ පංච උපාදානස්කන්ධේම අනිච්චිතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ එසල්ලතෝ අගතෝ ආබාධිතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ කියලා. ඔය මතකෙන් තුනට කමක් නැහැ. හොඳේ. නමුත් තේරුම් දැනගමුකෝ අපි. එතකොට සකදාගාමී වෙච්ච කෙනෙක් අනාගාමී වෙන්නේ. ඒත් ඒකමයි කරන් තියෙන්නේ කියනවා. එතකොට රහත් වෙන්න මොකද කරලා තියෙන්නේ අනාගාමී වුණාට පස්සේ? ඒත් ඒකමයි. එතකොට රහතුන් වහන්සේට මොකද කරන් තියෙන්නේ කියලා අහනවා. රහතන් වහන්සේට නම් කරන් දෙයක් නැහැ. කලයුත්ත කරලා ඉවරයි. හැබැයි රහතුන් වහන්සේටත් ditta ධම්ම සුඛ විහරණය සඳහා මේ පංච උපාදානස්කන්ධය මේ 11 ආකාරයකින් මෙනෙහි කරන එක හොඳයි. ඒ වගේම සිහිනුවන වර්ධනය කරගන්නත් පුළුවන් කියලා කියනවා. ඉතින් බලන්න මේ කරුණු 11 පින්නතුනේ කැටි කරලා ගත්තාම මේ කරුණු 11 අනිච්චානුපස්සනාවටයි දුක්ඛානුපස්සනාවටයි අනත්තානුපස්සනාවටයි කියන මේ අනුපස්සනා තුනටයි එන්නේ. එහෙනම් කෙටියෙන්ම කියනවා නම් මොකද්ද මේ සූත්‍රයෙන් දේශනා කරන්නේ? සෝවාන් වෙන්නත්, සකදාගාමී වෙන්නත්, අනාගාමී වෙන්නත්, රහත් වෙන්නත් රහත් වුණත් මේ පංච උපාදානස්කන්ධයම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්න කියන එක තමයි පෙන්නන්නේ. ඉතින් මේක අඳා අපි අවබෝධ කරගන්න ඕනේ පින්නතුනි මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ කියලා. එතකොට මේ සිල්වත් මහණෙක් ගැනයි මේ කියන්නේ නිකන් කෙනෙකුට නෙවෙයි. වික්ෂුන් වහන්සේ කොහොම වෙන්න ඕනේද? සිල්වත් වෙන්න ඕනේ. එතකොට මේ සීලය ගැන ගත්තොත් එහෙම ප්‍රාතිමෝක්ෂ සීලය ඉන්ද්‍රිය සංවර සීලය නේද? ඒ වගේම ආජීව ඒ සම්මාජීවෙන් කටයුතු කරනවා කියන එක. ඒ වගේම ප්‍රත්‍යක්ෂා කරලා තමන්ගේ සිව්පසේ පරිහරණය කරනවා කියන එක. මේ විදිහට මේ චතුපාරිශුද්ධ සීලය සම්පන්න පුජ්‍යලයේ කියව නැත්නම් භික්ෂුන් වහන්සේ නමක් තමයි මේ විදිහට මෙනෙහි කරන්නේ. එහෙනම් දැන් මේ ගමන යන සීලය අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. මතක තියාගන්න. ඒ වගේම සුතවන්ත පුජ්‍යලයක් කියලා කියනවා. ඊළඟ සූත්‍රය කියන්නේ සුතවන්ත පුජ්‍යලයක් කියලා කියන්නේ එයා කමඨාන් සත්පුරුෂයෙක් ළඟට ගිහිල්ලා අහගෙන ඒක දරාගෙන ඒ ක්‍රියාත්මක කරන පුජ්‍යලයටත් ඕකයි කියන්නේ. එතකොට එහෙනම් හරියට මේ ධර්මය අවබෝධ කරගන්න පින්නතුනේ හොඳට තේරුම් ගන්න මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ අපි හරියට මේ ධර්මය අවබෝධ කරගත්තොත් අපිට පුළුවන් එහෙමනම් මෙන්න මේ කියන බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මේ මාර්ගඵල ලබා ගන්න. ඒතර මේ මාර්ගඵල ලබා ගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියනවා නම් විතරයි. යම් කිසි කෙනෙක් විශ්වාසයක් කරනවා නම් අද මේ ධර්මයෙන් අපිට සෝවාන් වෙන්න පුළුවන්. එයාට සෝවාන් වෙන්න පුළුවන්. එයා හිතනවා නම් මේ ධර්මයෙන් අද මට සකදාගාමී වෙන්න පුළුවන්. එයා සකදාගාමී වෙන්න පුළුවන් කියලා විශ්වාසය තියෙන එයාට සකදාගාමී වෙන්නත් පුළුවන්. යම් කෙනෙක් අනාගාමී වෙන්න පුළුවන් කියලා හිතනවා නම් එයාට අනාගාමී වෙන්න පුළුවන්. අද මේ ශාසනයෙන් රහත් වෙන්න පුළුවන් කියලා හිතනවා කෙනෙකුට රහත් වෙන්නත් පුළුවන්. හැබැයි මේකේ අද මොකක්වත් කරගන්න බෑ කියලා හිතන කෙනෙකුට මොකක්වත් නැහැ. හරි? මොකක්වත් නැහැ. ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න මෙන්න මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය ගැන භාගතුන් වහන්සේ ගැන මහා ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ කියන්නේ කවුද කියන්නේ? ඉතින් මේ බුදු කෙනෙක් පහළ වෙනවා කියන එක ලේසි කාරණාවක් නෙවෙයි. සෙල්ලමට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ බුදු පියාණන් වහන්සේගේ මතක තියාගන්න මේ කාය ශක්තිය විතරයි. සාමාන්‍ය ශක්තිමත් පුරුෂයෝ නිකන් පියවි කාය ශක්තිය. මේ එරදි කාය ශක්තිය නෙවෙයි පියවි කාය ශක්තිය විතරයි. ඒ බෝසතාණන් වහන්සේගේ සිදුවත් බෝසතාණන් වහන්සේගේ පියවි කාය ශක්තිය විතරක් උන්වහන්සේගේ සාමාන්‍ය ශක්තිමත් පුරුෂයෝ කෝටි දසදහක ප්‍රමාණයක් තියෙනවා කියලා කියනවා. මතක තියාගන්න. ඒ කියන්නේ කෝටි 10000 පියවි කාය ශක්තිය. මේ හෘදිකාවි ශක්තිය නෙවෙයි. ඉතින් ඒ වගේ උත්තරමයන් වහන්සේ නමක් උන්වහන්සේ. සාමාන්‍යයෙන් කියන උන්වහන්සේට නිකන් මේ වෙන මස් ඇහැට පේනවා කියලා කියනවා. මේ තියෙන ගොඩනැගිලි පර්වත ඔය මොකක්වත් ආවරණය වෙන්නේ නැතුව එක දිගට හැතැම්ම 16ක් විතර. ඒ තරම් පේනවා නිකන් ඇහැට. මේ දිබ්බ චක්ක වලට නෙවෙයි. ඉතින් එවන් වූ බුදු පියාණන් වහන්සේ නමක් තමයි නේද සාරා සංකේ කල්ප ලක්ෂයක් පෙරම් පුරලා. දැන් බලන්න ඒ කාලේ විතරක් නෙමෙයිනේ තව කොච්චර කාලෙකින්ද උන්වහන්සේ මේ පෙරම් පුරාගෙන ඉන්නේ. මාතපෝසත් කතා ඉඳන් ගත්තොත් බුදු 125000ක් තියෙනවා මුල් කාලේ. හිතෙන් බුදු බව ප්‍රාර්ථනා කරනවා. 387000ක් ළඟ වචනයෙන් බුදු බව ප්‍රාර්ථනා කරනවා. ඊළඟට බුදුවරු 27 නමක් ළඟ තමයි අර ඊතුරු ඒක ආරාසංකේය කල්පලක්ෂය වෙයි. ඉතින් මතක තියාගන්න මේ වගේ භාග්‍යතුන් වහන්සේ නමක් දේශනා කරපු ධර්මයෙන් ඉතින් මේ අපි කරගන්න ඕනේ මේ එදා බලන්න දීපංකර බුදු පියාණන් වහන්සේ ළඟ එදායින් තමයි නියත විරණ හම්බ වෙන්නේ. මේට බුදවරු ඒ කියන්නේ ඉස්සල්ලාම එනේ මේ 27 නමක් ඉන්නවානේ. මේ මේ සාරාංශකේ කල්පලක්ෂය තුළ 8 විසි බුදවරු කියලා කියන්නේ ඇත්තෝ. අපි කියන්නේ එතකොට මේ අටවිසි බුදුවරුන්ගෙන් ඉස්සල්ලාම නියත විවරණය ගන්න දීපංකර පාදමූලයේ. අර සුමේද තාපසය කියලා. අහලා තියෙනවා. එදා භාගතුන් එදා ඒ උන්වහන්සේට පුළුවන්කමක් තියෙන බෝධිසතාන් වහන්සේට රහත් වෙන්න. හැබැයි රහත්භාවය පැත්තක දාලා අපි වෙනුවෙන් මේ ගමන උන්වහන්සේ ආවනේ. උන්වහන්සේ සරණ ගිහිල්ලාද අපි වුණාට? උන්වහන්සේ සරණ ගිහිල්ලාද කියලා බලන්න ඕනේ අපි. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ලේසි එකක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේට එහෙම ගෞරවය කරනවාද? Taman කල්පනා කරලා බලන්න. දැන් ඇත්තන් ගෙවල්ලා තියනවනේ දැන් බුදු පිළිම එහෙම තියනව නේද? මම බුදු ගෙවල් පන්සල් තියනවා. ජීවමාන සංඥාවෙන් බුදු පියාණන් වහන්සේ ඉන්නවා කියලා උන්වහන්සේට වන්දනා කරන්න කියලා කියනවා. මතක තියාගන්න. ඔය පරිනිබ්බාන සූත්‍රය කියන්නේ. ජීවමානව බුදු පියාණන් වහන්සේ නමක් ඉන්නවා නම් ඔය ඇත්ත කොහොමද එතන හැදිරෙන්නේ? දැන් කොහොමද එයාලා හැදිරෙන්නේ? ඊට වඩා හැතිරෙනව නේද වෙන ප්‍රභූවරයෙක් වගේ ඉන්නකොට ඒ තැනකනේ නමුත් බුදු පියාණන් වහන්සේ කෙනෙක් වගේ තැනක මම මේ බුදු ගෙට යන්නේ බුදු පියාණන් වහන්සේ සාමාන්‍ය ගෙදරකට යනකොට උනත් අපි අවසර ඇරලා යන්නේ නේ. නමුත් බුදු ගෙට යනකොට කිසි ගාණක් නැහැ. ඉතින් මේ මේ වගේ බුදු කෙනෙක් ඊට වඩා ගැන පුදුම විදිහේ අපි මේ කරන ගරු ගෞරවය සැලකිල්ල උඟක් අඩුයි. ඒක නිසා ඒව ගැන හොඳට සිහිපත් කරගෙන උන්වහන්සේ දේශනා කරපු දෙයක් කාටවත් වෙනස් කරන්න බෑ. උන්වහන්සේගේ දේශිත දෙයක් තමයි මේ රහතන් වහන්සේලා සාකච්ඡා කරන්නේ. එහෙනම් සෝවාන් වෙන්න නම් මොකද්ද කරන්න තියෙන්නේ? ඔය කියපු දෙයම තමයි. පංච උපාදානස්කන්ධය මේ විදිහට සිහිපත් කරන්න. ඒ වගේම මේ සකදාගාමීන් අනාගාමීන් අරහත්ත්වය සඳහා මේ ඔක්කොම මේ සිහිපත් කරන්න කියලා කියනවා. ඔන්න බලන්න. මේ පංච උපාදානස්කන්ධය කියපුවම කට්ටි බය වෙනවා. උතනයි ප්‍රශ්නේ තියෙන්නේ. සාමාන්‍ය ජීවිතයේ ඉන්න කට්ටිය ඉන්න මිනිස්සු බය වෙනවා මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ. බය වෙන දෙයක් නැහැ පින්නතුනේ. අපේ මේ ජීවිතේම තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. එතන තියෙනවා ස්කන්ධ පහක්. රූප වේදනා සංඥා සංකාර විඥාන. සාමාන්‍ය කෙනෙක් ඒවා උපාදානය කරගෙනමයි ඉන්නේ. රහතන් වහන්සේ කෙනෙක් විතරයි ඒවා උපාදානය කරන්නේ නැතුව ඉන්නේ. එතකොට දැන් ඔන්න රූප කියලා කියන්නේ මොනවද කියලා මම කියලා දෙන්නම්. රූප කියලා කියන්නේ දැන් මෙහෙමයි. දැන් අපි පංච උපාදානස්කන්ධය සකස් වෙනවා කියලා කියන්නේ මේ ලෝකය කියලා කියන්නේ සියල්ල කියලා කියන්නේ ඔක්කොම ඔතෙන් වෙන මොකේටවත් නෙවෙයි. පංච උපාදානස්කන්ධය තමයි. දැන් ඔය ඇත්තෝ එතන වාඩි වෙලා ඉන්නවා. මෙතන මම ධර්ම දේශනා කරමින් ඉන්නවා. ඒතර ඔය ඇත්තොත් ඔය ධර්ම දේශනා කරන හිත තුලක් තාම තියෙන මොකද්ද? පංච උපාදානස්කන්ධය සකස් වෙලා තියෙනවා. තේරුණා නේද? හිටගත්තනම් ඉඳගත්තනම් ඇවිද්දිනම් කනවනම් යනවනම් එනවනම් මොකක් හරි දිහා බලනවනම් කොයි මොහොතක යම්කිසි සිතක් එක්ක කටයුතු කරනවා නම් එතනම් මොකක් සකස් වෙන්නේ නේද? පංච උපාදානස්කන්ධය. කොහොම සකස් වෙන්නේ කියලා බලමු අපි. දැන් බලන්න මේ ජීවන පැවැත්ම තුළ මේක තියෙන්නේ. ඔන්න දැන් අපි රූපය දිහා බලා ඉන්නවා. දැන් මේ ඉස්සරහා තියෙන බෝතලයක් තියෙනවා කියලා හිතන්න. මේක දිහා බලා ඉන්නවා. බලා ඉන්නකොට ඔයත් එක්ක උතන ඇහැ තියෙනව නේද? ඇහෙන්නේ බලන්නේ ඇහැ තියෙනවා. මෙතන බෝධලයක් තියෙනවා. ඔය එතන එකට කියනවා ආදි ආත්මික රූපය කියලා. එළියේ තියෙන එකට කියනවා බාහිර රූපය කියලා. එහෙනම් බලා ඉන්න හිතේ රූප දෙක එකතු වෙන්න එපා. එහෙනම් එතන රූප තියනවද නැද්ද බලා ඉන්නකොට? තියනා නේද? එතකොට මේකට කැමති නම් සුඛයි කියලා දන්නවනේ. අකමැති නම් මොකක්ද තියෙන්නේ? දුකයි. ඉතින් එහෙනම් කැමැති අකමැති භාවයක් මනාපමනාප ස්වභාවයක් තියෙනවා නම් සුඛ වේදනා, දුක්ඛ වේදනා, සමහර ඒවාට කැමතිත් නැහැ අකමැතිත් නැහැ. ඒවට කියනවා අදුක්කම සුඛ වේදනා. එහෙනම් වේදනාව තියෙනවද නැද්ද? තියෙනවා. බලා ඉන්නකොට වේදනාවක් තියෙනවා. සමහර දේවල් බලනකොට එහෙමයි නේද? එතකොට බලා ඉන්නකොට බලන්න තව තියෙනවා මොනවාද? සංඥාවක් මේක බෝතලේ මේක හතරස් මෙහෙම කියලා අඳුනගන්නේ මොකෙන්ද? නිල් පාට රතු පාට එක සංඥාවක්. සංස්කාර කියලා කියන්නේ ආ ලස්සනයි හොඳයි මනමයි මගේ කරගත්තා නම් හොඳයි කියලා අල්ලගෙන ඔක බදා ගන්නවා. ඉතින් ඒක තමයි සංස්කාර කියලා කියන්නේ. විඥානේ මොකද්ද උතන හටගන්නේ? චක්කු විඥාන. එහෙනම් බලා ඉන්නවා කිව්වත් එකයි මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කිව්වත් ඒක. එහෙනම් අහගෙන ඉන්නවා කිව්වොත් ඒත් එච්චරයි. යමක් අහගෙන ඉන්නා නම් එතනත් තියෙන ওই පහමයි. එහෙනම් ඔයාලා ජීවත් වෙනවා කියන්නේ අපි ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? පංච උපාදාන ස්කන්ධය තුළ ජීවත් වෙන්නේ. එහෙනම් මේ ජීවන පැවැත්මමයි මෙතන තියෙන්නේ. එහෙනම් මේ ජීවන පැවැත්ම අපි දකින්න ඕනේ එහෙමනම් කොහොමද බුදු පියාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ සූත්‍රේන සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන එතනදී කොහොමද බලන්න කියන්නේ අනිච්චිතෝ මේක මොකක් කියලා බලන්න කියන්නේ අනිත්‍යයි දැන් බලන්න පින්නතුනේ අපේ මේ ජීවන පැවැත්ම මේ කය ගන්නකො දැන් ප්‍රධාන වශයෙන් පේන්නේ කයන නේද ඔයත්තන්ට මේ කයනේ පේන්නේ අපිටත් පේන්නේ ඉස්සල්ලාම ඉස්සල්ලා අරමුණු වෙන්නේ කය මේකට කියනවා රූපේ කියලා එහෙනම් මේ රූපය මොකද වෙන්නේ? ධාතු හතරෙන් තමයි හැදලා තියෙන්නේ. මොනවාද මේ ධාතු හතර? පඨවි ආපෝ තේජෝ වායෝ. තද ගතිය තියෙනවා, උෂ්ණ සීතල භාවය තියෙනවා. ඊළඟට වැగిරෙන සුළු ස්වභාවය තියෙනවා, හම යන ස්වභාවය තියෙනවා. මේ හතර තියෙනවා. අපි විද්‍යාවෙන් කියන්නේ පරමාණු කියලා එහෙම නේද? ඉතින් මෙන්න මේ හතරෙන් හැදිච්ච හැම දෙයක්ම මොකද වෙන්නේ? වේගයෙන් වෙනස් වෙනවා පින්නතුනි. වේගයෙන් වෙනස් වෙනවා. එක ස්වභාවය විදිහට තව ස්වභාවයකට පරිවර්තනය වෙනවා. මේ ගොඩ නැගිල්ල වේවා අපේ කය වේවා. ඔයාලා වයසට ගියාද නැද්ද? ගියා නේද? මොකද මේ වයසට ගියා කියන්නේ? මේ රූපය වෙනස් වුණා. කෙස් ටික පැහුණාද නැද්ද? පැහුණා. තේරණේ හැම රැලි වැටුණා. ඇස් පේන්නේ නැතුව ගියා. එහෙනම් මේ රූපේ වේගෙන් වෙනස් වෙනවා. මේ මේසෙත් එහෙමයි. ඔයාගේ කයත් එහෙමයි. ඈත් එහෙමයි. වේගෙ වෙනස් වෙනවා. මේ වෙනස් වෙනකොට එක ස්වභාවයක් නැති වෙලා තව ස්වභාවයක් ඇති වෙනවා. මොකද්ද? ඒ නේද? පරණ ස්වභාවය දැන් අපේ තිබුණනේ අවුරුදු දැන් අපි හිතමුකෝ අපි කලින් හිටපු අවුරුදු දැන් ගිය අවුරුද්දට වඩා දැන් මේ අවුරුද්ද අපේ වයස වැඩි. එහෙනම් ගිය අවුරුද්ද හිටපු රූපේ දැන් තියෙන්නේ නෑ. ඊයේ හිටපු රූපේද? නෑ මේ මොහොතකට කලින් හිටපු රූපේද දැන් තියෙන්නේ. නෑ. හැම මොහොතකම වෙනස් වෙනවා. දැන් මම මේ බන බන කියන එක අගුරක් අගුරක් ගානේ මාවත් වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. ඉතින් මහා වේගයකින් මේ වෙනස් වෙනවා. එහෙනම් වෙනස් වෙනකොට ඉස්සල්ලා ස්වභාවය නැති වෙනවා අලුත් ස්වභාවයක් ඇති වෙනවා. පෙර ස්වභාවය නැති වෙනවා තව ස්වභාවයක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ වෙනස් වෙනකොට අපි හිතනවා අපේ තියෙන දිට්ඨිය මොකද අපි එහෙම කැමති නෑ මේ වෙනස් වීම පිළිගන්න. අපි හිතනවා එහෙම වෙනස් වෙන එක පිළිගන්න කැමති නැහැ. ඒ හින්දාම දුක වෙනවා. දැන් ඔන්න උදාහරණයක් මම පෙන්නන්න අලුත් ඇඳුමක් ගන්නවා. ඔය පින්නතුන් අලුත් ඇඳුම් අරන් තියනවාද? අරන් තියනවා. ඒක කිලිටුණාද නැද්ද? පරණුණාද නැද්ද? එහෙනම් අපි එදා ගත්ත දවසේ අපි එහෙම හිතුවද මේක කිලිටු වෙනවා පරණ වෙනවා කියලා? නෑ. එහෙනම් හොඳ ස්වභාවයේ නැති වෙනකොට දුකයි, නරක ස්වභාවයේ ඇති වෙනකොට දුකයි. එහෙනම් ඇති වුණත් දුකයි, නැති වුණත් දුකයි. එහෙනම් යමක් අනිත්‍ය නම් එතන මොකක් තියෙන්නේ? දුක. එහෙනම් ඒක මගේ කියලා ගන්න වටින්නේ නැති දෙයක්. අනිත්‍යයි කියලා කියන්නේ එහෙනම් පින්නතුනවල කියන්නේ ඇති වෙලා නැති වෙලා. ওই රූපයත් ඇති වෙලා නැති වෙලා යනවා. තේරෙනවද? ඔය ඇත්ත ඔහොම හිටියට ඔය ඇත්ත හැම තප්පරයක්ම හැම මිලි තප්පරයක් ගානෙම මේ කය අපි මොකද වෙන්නේ? වෙනස් වෙනවා. තේරෙනවද? ඔය ඇත්ත මේ ඇතුළත මේ ඉඳගෙන වාඩිලා හිටියට ආපහු නැගිටිනොත් නැගිටින්නේ එයා නෙවෙයි. නමුත් අපේ තියෙන මිත්‍යාදිත්‍යයෙන් අපි හිතන අවිද්‍යාව හින්දා මේ ඉඳගත්තෙත් මම නැගිටින්නේ මම. යන්නෙත් මම, ඇවිදින්නෙත් මම, කන්නෙත් මම. තේරෙනවද? ඉතින් මෙතන එහෙම කෙනෙක් නෑ අපි නමක් දාලා තියෙනවා. ඉතින් මේ නමෙන් ඉන්න පුජ්‍යලයක් වෙන්න තුනේ මෙතන මෙහෙම නෑ නිකන් සම්මුතිය තුළ හඳුනා ගැනීමක් පමණයි. මේ රූපේ හැම වෙලෙම වෙනස් වෙනවා. ඒකයි ප්‍රඥාවන්තයා තේරුම් ගන්න මේක මට අල්ලන්න පුළුවන් එකක් නෙවෙයි කියලා. හරි? ඉතින් මේ අනිත්‍යය කියන්නේ ඒකයි. වේදනාවත් එහෙම හැම මොහොතකම වේදනාවක් ඇති වෙලා නැති වෙලා යනවා. සුඛ වේදනාව තියෙනවද හැම වෙලෙම නෑ නේද? දුකත් තියෙන හැම වෙලෙම තියෙනවා. දැන් ඔය ඇත්තන්ගේ ඥාති මැරුණා. දැන් දුක තියෙනවද දැන් ඒවා? ඒ දුක එදා වගේ තියෙනවද? නෑ. එහෙනම් ඒ දුකත් මොකද වෙන්නේ? ඒකත් අනිත්‍යයි. තේරුණා නේද? එදා තිබුණු සංඥා දැන් අපි හිතමුකෝ අපේ සංඥාව ඉස්සෙල්ලා අපේ අම්මව දැක්ක හොඳ මේ දත් හොඳට තියෙන සිහියකින් හොඳ රූපයක්. මේ සරේනමට අම්මගේ දතක් ඇවිල්ලා දැන් අර රූපේ තියෙන දේ සංඥාව නෑ වෙනස් වෙලා දත් ටික නැති සංඥාවක් දැන් තියෙන්නේ. එහෙනම් සංඥාවත් මොකද වෙන්නේ? වෙනස් වෙනවා. සංස්කාරات එහෙමයි පින්නතුනේ. ඉස්සෙල්ලා අපි බලාගෙන හිටියානම් සංස්කාර හැදුණා දැන් අහගෙන ඉඳලා වෙන සංස්කාරයක් හදන්නේ. ඉස්සෙල්ලා සංස්කාරය මොකද වෙලා තියෙන්නේ? නැති වෙලා නැති වෙලා යනවා. විඥානියත් එහෙනම් මොකද වෙන්නේ? ඒකත් එහෙමයි. එහෙනම් හැම පංච උපාස්කන්ධයේ යම් කිසි තැනක හටගත්තා නම් ඒක ඇති වෙච්ච තැනම නැති වෙනවා කියන එක අවබෝධ කරගන්න. එහෙනම් මේ පංච උපාස්කන්ධයේ ඇතිවීම නැතිවීම සමුදය අස්තංගමය දකින්න කියලා කියනවා. ඒ වගේම දුක්ඛතෝ අනිච්චිතෝ දුක්ඛතෝ. එහෙනම් මොකද්ද මේ දුකයි කියලා කියන්නේ? මේ ජීවන පැවැත්ම ගැන හිතන්නකෝ. ඔයාලට ඉඳගෙන ඉන්න එක දැපයි දුකයිද? හ්ම්? එහෙනම් හිටින්න. හිටගෙන ඉන්න එක දැපයි දුකයිද? ආ එහෙනම් ඉතින් ඇවිද ඇවිද ඉන්න. ඒක ඒකත් දුකයි. එහෙනම් නිදාගෙන ඉන්න ඕනේ. හැබැයි හැරෙන්නවත් නැතුව ඈ. දිගටම ඉන්න ඕනේ එක දිගට. බෑ නේද? ඇයි ඔය ඇත්ත ඉරියව් මාරු කරන්නේ? ඔය විදිහට වෙනස් වෙන්නේ ඇයි? එක විදිහකට ඉන්නකෝ. ආ ඔය ඇත්තන්ද මටවත් ඉන්න බෑ එක විදිහකට ඇයි මේ? එක ඉරියව්වක ඉන්න බෑ දුකයි. දුකයි. ඇස් පිල්ලම් ගහන්න නැතුවත් ඉන්න පුළුවන්ද බලන්න. බෑ නේද? එහෙනම් මතක තියාගන්න පින්නතුනේ මෙන්න මේ දුක. තේරෙනවද? මේ ජාති උනානම් කෙනෙක් ජරාවටපත් වෙනවා, ව්‍යාධිපත් වෙනවා, ලෙඩ වෙනවා නැද්ද? ඈ ඔය ගත්තොත් දැන් අපි ඉපදිච්ච ශරීරය දැන් නැහැ. දිරලා වයසට ගිහිල්ලා කන් ඇහෙන්නේ නැතුව ගිහිල්ලා. ඉතින් බුදු කෙනෙක් පහළ වෙලා කියනවා මෙන්න උඹට මේවා වෙනවා. ප්‍රඥාන්තය තේරුම් ගන්න නැත්තේ ඉන්න. තේරෙනව නේද? මේ ලෝකේ මෙහෙම දෙයක් තියෙනවා. මේ විදිහේ ගමනක් යන්න තියෙනවා කියලා. ඉතින් එයා කල්පනා කරන ඇත්ත තමයි මේ ලෝකේ තියෙන දුක්ඛය. මොන වචන කිව්වත් තියෙන දුක්ඛයමයි. එහෙනම් අනිච්චිතෝ දුක්ඛතෝ ඒ වගේම මතක තියාගන්න පිළිතුනේ මේ නම් මතක තියාගන්න යමක් අනිත්‍ය නම් එතන මොකක්ද තියෙන එහෙනම් දුකමයි. අනිත්‍ය නම් දුකයි. ඒ වගේම අනිච්චිතෝ දුක්ඛතෝ රෝගතෝ මේක ලෙඩක් ගොඩක් නේද? ඔය කය සමහරලාට ඔය ඇත්ත ළඟ දැන් බෙහෙතුත් ඇති. ඇයි? ලෙඩ මොන ලෙඩේ නැතුණත් ලෙඩ හතරක් තියෙනවා. එකක් තමයි බඩගින්න. අනිත් එක තාටික්කෙන් සමහරලාට ඒකට බෙහෙත් දෙයි නේද? බඩගින්න. අනිත් එක පිපාසය මල පිට කිරීමයි මුත්‍ර පිට කිරීමයි. ලෙඩද නැද්ද? ලෙඩ. නේද? පුදුම ලෙඩ ගොඩක් තියෙනේ. රෝගයක් මේක. බෙහෙත් දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? මරණය හෝ මරණය හා සමාන දුකකට පත් වෙනවා. ඔයාලට බෙහෙත් දුන්නේ නැති වුණොත් එහෙම. ඉතින් මතක තියාගන්න මේක ලෙඩක්. මහා පීඩාවක්, පිළීමක් ලබා දෙන්නේ අපිට හැම වෙලෙම. ඉතින් ඔයත් ඉරියව්වක එක ඉරියව්වක ඉන්න බෑ කියන්නේ එතනින් බලන්නකො නේද? ලෙඩේට බෙහෙත් කරන්නේ කොහොමද? කකුල නම්මා ඉන්න උරේ දෙනවා නම් දීගාරිනවා. දෙගෑරලා ඉතින් දැන් සැපයිද? අයත් මොකද කියන්නේ? අයත් නමනවා. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මොකද්ද? හ්ම් නමාගෙන ඉන්නවා නම් නමාගෙන ඉඳලා ඔකේ ඇත්ත බලන්න. දිගහැරලා ඔකේ ඇති වැඩක් නැහැ. යථාර්ථය අවබෝධ කරගන්න. ඒතර කකුල නැමුවත් එකයි දිගහැරියත් එකයි. මතක තියාගන්න. අපි මේ සැප හොයන්න තමයි පයින්නේ. හැබැයි සැපක් කියලා තේ හම්බුනාට ඒක හරීම තාව කාලික. හරි පොඩ්ඩයි. ඒ ලෝකේ තියෙන දුක්ඛය. ඒ සැපත් දුකක් ඇත්තටම. ඒ සැප කියලා ගන්නෙත් මොකද්ද? දුකක් එතන විපරිණාමයක් තියෙනවා. අත්පත් වෙච්ච ගමන් දිය බුබුලක් වගේ වෙනස් වෙලා යනවා. අනිච්චිතෝ දුක්ඛතෝ රෝගතෝ ලෙඩක්. මේක ලෙඩක්. ඒ වගේම අනිච්චිතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ gaduwak වගේ කියලා දකින්න කියලා මොකක් වගේද? gaduwak gediya. කොහොමද මේ gediy පටන් ගත්තේ කොහොමද කියනවානේ? සරවලින් නේද ගෙඩි හැදෙන්නේ අර චූටියට පටන් අරන් ඒක සරව ගෙඩියක් පොඩි ගෙඩියක් බවට පත් වෙලා ඒක සරව ඇවිල්ලා පස්සේ කුණු වෙලා පැලිලා වැක්කිරෙනවානේ ඉතින් ඔයාලගේ අපේ මේ ගෙඩියෙත් එහෙම වැක්කිරෙන අතරද කොහෙන්ද වැක්කිරෙන්නේ කියලා දන්නවද නවදොරකින් වැක්කිරෙනවා නැද්ද ඇස් දෙකෙන් වැක්කිරෙනවා මොනවාද කබ කඳුළු කන් දෙකෙන් වැක්කිරෙනවා නහයෙන් වැක්කිරෙනවා. ඔටුවෙන් වැක්කිරෙනා නේද? කටින් මොනවාද? කෙල, සෙම, මලමුත්ත මාර්ග වලින් ඒවා. ඊළඟට අපේ මේ 90000ක් විතර දෙන රෝම කූප වලින් හැම වෙලේම වැක්කිරෙනවා දාඩි. ඉතින් මේක හදාගත්තෙත් ඒ වගේ තමයි මේ රූපේ හදාගත්තේ අම්මගේ ජරා ගඩොකේ තාත්තගේ ජරා ගඩොකේ එකතු කරලා නේද හදාගත්තේ. අම්මගේ ජරා ගඩොකේ තාත්තගේ ජරා ගඩොකේ එකතු කරලා කලලේ කියලා එකක් හදාගත්තා. දැන් ඒක එන්න එන්න එන්න එන්න එන්න විපුල බවට පත් වෙලා දැන් කුණු වෙලා මොකද වෙන්නේ හැම වෙලේම. වැක් කරන. ඇතුලේ අසුචි නම් එහෙනම් හැමදාම මේකේ අසුචි තමයි මේක තියෙන්නේ. තේරෙනවනේ විපුල බවට පත් වෙනවා. කයත් එහෙමයි. ඒ වගේම හිතට එන අරමුණුත් එක්ක බලන්න අපි මේවා සිද්ධ වෙන්නේ නැහැටි. හිතට එන අරමුණුත් එක්ක. දැන් මොන කාමිතක්යක් ආවා හිතට. ඉස්සල්ලා මේ කාමිතක් එන්නේ හරි සිවුම්ම. හ්ම් හරි ලස්සනයි හොඳයි. එහෙම පොඩියට ඉන්නේ. හැබැයි මේක හිතලා හිතලා විපුල බවට පත් කරලා අන්තිමේට අර gediyak වගේ ඉදිමිලා ඉදිමිලා ඉදිමිලා අන්තිමේට කුණු වෙලා පණුව ගහනකම් එක ලොකු කරගන්නවා. දැන් අපි හිතමුකෝ යම් කිසි පුරුෂයෙක් ඉන්නවා නේද? ළමයේ දිහා හරි කාන්තාවක් දිහා බලලා හරි කාමසිතුවිල්ලක් ඇති කරගත්තා. ඒ කාමසිතුවිල්ල විපුල බවට පත් කරලා ඒ කාන්තාව දූෂණය කරන්න පුළුවන් බවට පත් වෙනවා. හරි ඒව කරලා ඉවරලා අන්තිමේට එයාට මොකද වෙන්නේ? රජයේ වද බන්ධන වලට පවා ලක් වෙනවා. ඒකනම් ඉතින් අවුරුදු ගාණයි කියලා හිතන්නකෝ. හැබැයි නිරයට ගියපුවාම එක අවුරුදු ගාණෙන් පුළුවන්ද ඒකට? නෑ. ඒකට යන්න ඕනේ කල්ප ගණන් සමහරලාට දුක් විඳින්න තියෙනවා. බුද්ධාන්තර ගණන් නිරේට ගිහලා දුක් විඳින්න තියෙනවා. ඉතින් එයාගේ අර පොඩියට ආපු gediy ආපු තැනින්ම නවත්ත ගත්තා නම් එතනින් ඊට පස්සේ අර ඒක ඉවරයි නේද? ඒක ඉවරයි. එයාට ඒක නවත්ත ගන්න තිබකාමිතක්කේ. එන තැනින්ම. හරියට අර මැස්සෙක් ගිහිල්ලා හරකගේ ඇඟේ ගිහිල්ලා තියෙනවා විතර. පණු විතර කියලා කියන්නේ. ඒ තියෙනකොටම ගොපල්ලා දැනගන්න ඕනේ මොකක් කරන්නද? ඒ පණු විතරේ අයින් කරන්නේ නැත්නම් එතන පණු ගෙඩියක් හැදෙනවා. ඉතින් අපේ හිතටත් ඔය වගේ හිතක් එනවා කාමිතක්ක. ව්‍යාපාද හිතක් එන්නේ තරහා එනවා. මට රැව්ව කියලා විතරයි එන්නේ සමහරලාට. මන් දිහා එරේ ඔරෝල බැලුවා. බැලුවා ඇච්චරයි. හැබැයි අන්තිමට ගහලා මරාගෙන පුදුම දේවල් නේ වෙන්නේ. පොඩි විතක්කේ විපල බවටපත් වෙලා හිරේ විලංගුවේ වැටිලා මේක කුණු වෙලා යන කම්ම දන්නෙත් නැහැ. එහෙනම් බලන්න එහෙනම් මේක මොකද්ද මේ පැවැත්ම සම්පූර්ණ. gediya අනිච්චිතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ පින්නතුනේ. සල්ල කියලා කියන්නේ උලක්. මේ පැවැත්මම උලක්. උලක් නෙවෙයිද? Tamanට මේ කයම උලක් විදියට ඇනිලා ඉවරයි. උදේ නැගිට ගමන් උලක් නේද? උදේ නැගිට ගමන් කට හොදන්න ඕනේ, මූණ හොදන්න ඕනේ, කබ පෙරාගෙන ඉන්නේ නැත්තම්. උලක් නෙවෙයිද? නාවන්න, කවන්න, පොවන්න ඕනේ ඒක. ඊට පස්සේ Tamanගේ කය විතරද කරන් තියෙන්නේ? ළමයිගේ තේරෙනවද? මේ ඔක්කොම gedara වැඩ, අර බඩු මුට්ටු වල වැඩ, ප්ලාස්ටික් කෑලි වල වැඩ. කොච්චර දේවල් කරන් තියනවද? ඉතින් මිනිසුන්ට භාවනා කරන්නවත් වෙලාවක් නැහැ. ඇයි ඒ? උල් උල් ඇනිලා තියෙන්නේ. හැම පැත්තෙම උල්. දැන් දැක්කද මොනරා මොනරා දැකලා තියෙනවනේ. මොනරා හරි ලස්සනයි නේ නටනකොට. හ්ම්? හංසයා. දැන් වේගයෙන් පියාඹන්න පුළුවන් කාටද? මොනරාට හංසයාටද? හ්ම්? වේගයෙන් පියාඹන්න පුළුවන්. හංසයාට. මොනරාට බෑ පිල් කලඹ වැඩි බර උල් ගොඩක් ඇනිලා තියෙන පිටිපස්සේ. ඒ හින්දාට බර වැඩි. පිටිපස්ස බර වෙලා නේද යන්නේ. ගියොත් ඒ වගේ. එවැනි භික්ෂුන් වහන්සේලා හංසය වගේ. ඇයි? උල් අඩුයි. උල් නැහැ. පහසෙන් යන්න පුළුවන්. ඉතින් ඔයත්තන්ට උල් ඇවිල්ලා හැම්බෙන්නේ. මහත්යට නෝන උලක් කියලා, නෝනට මහත්ය උලක් කියලා, දරුව උල් වෙලා. රැකියාව ඔය උල් තමයි ඔක්කොම තියෙන්නේ. ඉතින් මේ උල් ගලව ගන්න බැරුව මොකද කරන්නේ? නටනකොට නම් හරි ලස්සනයි. එහෙනම් කට්ටිය ඔක්කොම මොකද වෙන්නේ? වශී වෙනවා. ඇයි අර මොනතර නටනකොට ලස්සනයිනේ. ඒ වුණාට මෙයාට පියාඹන්න පුළුවන් කමක් නෑ පින්නත. හරි අමාරුවෙන් පියාඹන. ඉතින් හරි අමාරුවෙන් වෙන් කරගන්නේ බණක් අහන්න වාඩි වෙන්නවත් පුදුම අමාරුවක් තියෙන්නේ දැන්. දැන් මේ කයවත් සූදානම්ද කියලා බලන්න බණක් අහන්න අපි. මෙච්චර අපි පම්පෝරේ ගෙවට තේරෙනවද? අපි පැයක් වාඩි වෙලා ඉඳලා තියෙනවා බලන්න භාවනාවක් කරන්න. ඒක අරමුණක හිත තියාගන්න උත්සාහ කළා තියෙනවද කියලා බලන්න. බුද්ධං සරණං ගච්ඡාමි කියුවට. තමන්ගේ ජීවිතේ මොකද්ද කරලා තියෙන්නේ? අර බඩු මුට්ටුත් එක්ක උල් යනගෙන උල් යනගෙන තවත් උල් යනගෙන යනගෙන යනවා. හැම පැත්තෙම උල් ඇහිලා තියෙන්නේ. රූපයක් බලනකොට ඇහෙන්නේ මොකද්ද? උලක්. හොඳයි මනමයි කිව්වහම ගත්තාම උලක් ඇහෙන්නේ එතන. කණෙන් ශබ්දයක් ගත්තාම ඒකත් මොකද්ද? උලක්. ඔයාලා ගෙදර ටීවී එකක් තිබුණේ නැහැ. නමුත් ටීවී එකක් ගන්න ඕනේ කියලා හිතනකොට මොකද්ද ඇහිලා තියෙන්නේ? උලක්. ගෙදර ගෙනාපු වෙලා ඉන්න දැන් කාලය කාගෙන අරක දිහා බලා හිටනවා. දැන් උල් නේද? ඊට පස්සේ ඒකේ තියෙන දේවල් හිතන්න ඕනේ. තිබ්බේ නැත්තම් මොකක්වත් නැහැ. මෙන්න මේවා ගැන හිතන්න මේ ලබාගත් මනුස්ස ජීවිතේ ප්‍රඥාවන්තයාට කරන්න පුළුවන් දේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රඥාවන්තයා මේක දකිනවා කියලා. තේරෙනවද? ඉතින් මෙන්න මේ මුලක් මේ පංච උපාදානස්කන්ධ රූපේ වේදනා සංඥා සංකාර විඥාන වලින් හැදිච්ච මේ පැවැත්මම Tamanට උලක් මේ පැවැත්ම විතරක් නෙවෙයි අනිත් පැවැත්මලුත් උලවයි. තේරෙනවද? එතකොට අනිච්චිතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ මේක පීඩාවක් වෙන්න තුනේ. මේ ජීවන පැවැත්ම මොකද්ද? පීඩාවක්. අමාරුයි නේද? මේ ජීවන පැවැත්ම පීඩාවක් කියලා කියන්නේ කොච්චර අමාරුද කණ්ඩ හොයන්න කියලා බලන්නේ. කොච්චර අමාරුද මේ ජීවිතේ ගත කරන්න මේ වැඩ ටික කරගන්න කියලා බලන්න. හරි අමාරුයි. හැබැයි ඔක්කොටම වඩා අමාරු නිවන් දකින්න. තේරෙනවනේ? ඔය ඔක්කොට වඩා අමාරු නිවන් දකින්න. ඉතින් ඔය අමාරු වැඩක් තියෙනවා තව ඉස්සරහට කරන්න. ඔව් අමාරු නෑ ඇත්තටම. නිවනත් එක්ක ගත්තාම ඔය කොරණාඩ අමාරු ඒව නෙවෙයි. මේක පීඩාවක් තමයි ජීවන පැවැත් මේකයි මේ ලෝකෙන් යන්න තමයි කල්පනා වෙන්න ඕනේ කියලා කියන්නේ. හ්ම්. ඉතින් බලන්නකෝ දැන් ඔයගොල්ලෝ ඔච්චර මහන්සියලා මහන්සියලා මහන්සියලා පිඟානට දාන බත් ටිකන්නේ කන්නේ නේද? කෝටි ගාණක් තිබ්බත් කන්නේ එච්චරයි නේද? පිඟානට බත් ටිකක් බෙදාගත්තා කෑවා. කෝටිපතියත් ඔච්චරයි ගන්නේ නිකන් දුප්පත් හිඟන්න පච්චර එකන්නේ. ඉතින් මොකද්ද දෙන්නගේ වෙනස? හ්ම් අර අටවගෙන උල්ලනගෙන කනවා මෙයා උලක් නැතුව කනවා. නිදහසේ කනවා. නේද? ඉතින් ඒ වගේ පිඬු සිඟා වැඩගෙන කෑවනම් කොහොමද නේ? පිඬු සිඟා වැඩගෙන කනනම් කොහොමද? එක උලක්වත් නැතුව කන්න පුළුවන්. ඉතින් බලන්න මේ භික්ෂු ජීවිතයේ මේ ආරි ජීවිතයට ගමන් කරනකොට තමගේ ජීවිතේ කොච්චර හදාගන්න තියනවද? මේ ලබාගත්ත මනුෂ්‍ය ජීවි වැඩිපුරම අපි ඉපදিলা තියෙන්නේ කොහෙද කියලා දන්නවද? සතර පාය. දැන් ඔයත්තන්ට හම්බෙලා තියෙනවා පොඩි chance එකක්, interval එකක් වගේ එකක් විවේකයක් කොහේ හම්බෙලත් ඈ? ලොකු චිත්‍රපටයක් නම් පොඩි interval එකක් හම්බෙලා කොහෙද? මනුෂ්‍ය ලෝකේ. දැන් ඔයාලට තියෙනවා තෝරාගන්න පැත්තක්. එක්ක සුගතිගාමී වෙන්න පුළුවන්. හැබැයි අය සතර පායට යන්න පුළුවන් එතකොට. හැබැයි සෝවන් ඵලයටපත් වුණොත් අය සතර පායට යන්නේ නැහැ. ඒ සඳහා ධර්මය හොයන්න. තියනවාද ඒක? සකදාගාමි වෙන්න, අනාගාමි වෙන්න, රහත් වෙන්න මේ බුද්ධ ශාසනය පුළුවන්. මේ බුද්ධ ශාසනය තියෙනවා. අන්තිම ධාතුන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේගේ වැඩ ඉන්නකම් මේ බුද්ධ ශාසනය පවතිනවා. මතක තියාගන්න. ඉතින් අනිච්චිතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ පීඩාවක් මේ පැවැත්මම පීඩාවක් අගතෝ ආබාධිතෝ තුවාලයක් තුවාලයක් නෙමෙයිද මකුළු දැලක් ගාවෙන් යන්න බෑ චුරුස් චුරුස් ගාලා හෙම්බිරිස්සා වගේ කහිනවනේ කට්ටිය කඩනකොට පෑරෙන්නේ නැද්ද තුවාලේ පෑරෙනවා පින්නට යන්න බෑ පෑරෙන්න දුදේ පාන්දර ඇයි කට්ටිය ඔළුව වහගෙන යන්නේ එළියට හ්ම් අරගෙන යන්නේ ඇයි සෙරප්පු දාගෙන යන්නේ මේ මේ පාර යනකොට ඇයිනවා නේද පුදුම විදිහට මේකේ තියෙන තුවාලේ පෑරෙනවා හොඳම තුවාල ටිකක් තියෙනවා මොකක්ද දන්නවද ඇහැයි කනයි නාසයයි දිවයි කයයි මනයි ඉස්සරහින් මොනද වෙන්නේ? උල් එනකොට ඇහැ අරගෙන මෙන්න තුවාලේ හොඳට පතුරු ගහගෙන ඉන්නේ. ටක් ගාලා ආපු ගාන තුවාලේ පෑරෙනවා. තේරුණේ? තුවාලේ පෑරෙනවා. ඇහෙන් තුවාලය පාර ගන්නවා කියලා කියන්නේ අරමුණක් කරන් ඒක නිමිති අනුනිමිති වශයෙන් ගත්තා නම් භාගතුන් වහන්සේ දේශනා කරනවා එහෙම නිමිති අනුනිමිති වශයෙන් අරන් ඒ තණ්හාවෙන් පෝෂණය වෙනවට වඩා හොඳයි රත් වෙච්ච යකඩලකින් ඇහැට ඇනගන්න කියලා කියනවා. ඇයි ඒක වේදනාව එකපාරයි නේද? නමුත් අරක ගත්තාම සතර පය ආදී දුක් වලටපත් වෙනවා. දෙයිසි නෑ පින්නතුනේ සරලව නම් හිතන්න එපා. සරලව හිතන්නේ මේ බුද්ධ ශාසනයේ ප්‍රයෝජනය ගන්න ගොඩාක් ගැඹුරින් කල්පනා කරන්න වෙනවා. තේරුණා නේද? කොච්චර හම්බ කරත්, කොච්චර දේපල තිබ්බත්, කොච්චර අමුදරුව හිටියත්, Taman කොච්චර උසස් වෘත්තීන් වල හිටියත්, අරග කරා මේක කරා මේවා කරා කියලා මහා පම්පෝරි ගැහුවත් මාන්නෙන් අන්තිමට මේක කරගත්තේ නැත්නම් අර එකක් අගෙන් ඇති වැඩක් නැහැ. තමගේ ජීවිතයේ ඔහේ අපරාධේ නිකම්ම නිකං කාලේ කාදම්ම විතරයි මොනවාටද? ඔය තියෙන බඩු මුට්ටු ගොඩකට ප්ලාස්ටික් කෑලි ගොඩකට නේද? නේද? එහෙම නැත්නම් මේ මොන හරි රෙදි කෑලි ගොඩකට, රත්තරන් බඩු යකඩ කෑලි ගොඩකට. ඔව්ව එකතු කරලා එකතු කරලා ඒවත් අනිත්‍ය දුකයි අනාත්මයි නේද? ඒ හැම දෙයක්ම අනිත්‍ය දුකයි අනාත්මයි. ඉතින් ඒව වෙන වෙන ජීවිත කැප කරලා තියෙනවා. ඊට වඩා දෙයක් තියෙනවද මෙතන කරගන්න? ඔය කයවත් තියෙනවා Tamanට. ඔය කයවත් නැහැ. ඔය කයවත් නැහැ. අයිතිය හිතක්වත් නැහැ. <laughs> ඉතින් මේ වගේ Tamanට අයිතියක් නැති Tamanට පාලනය කරන්න බැරි දේවල් ටිකක් කරයි යන්න කොච්චර කොච්චර දඟලනද කියලා බලන්න. අනිච්චිතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ අගතෝ අගතෝ කියලා කියන්නේ පීඩාවක්. ආබාධිතෝ කියලා ආබාධිතෝ කියලා කියන්නේ මේක තුවාලයක් වගේ. හැම වෙලෙම පැහැරෙනවා. හැම වෙලෙම පැහැරෙනවා. ඒ නිසා තුවාලයක් වගේ දකින්න කියලා කියනවා. මේ පැවැත්ම. හ්ම්. ඉතින් පාර ගන්න නැතුව යන්න පුළුවන්. කොහොමද දන්නවද? පාරේ යනකොට ඇහැට රූපයක් ආවට මම ඒකත් එක්ක ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ කියලා යනවා නම් අන්න පාර ගන්නෙ නැති වෙනවා. හැබැයි එහෙම යන්නේ නැහනේ. සිහියක් නැහැ එහෙම යන්නේ. ඇයි? පෙර සංසාරෙම අපේ ওই විදිහට පාරගෙන පාරගෙන පුරුදු වෙලා ඔහේ යනවා. සංසාරේ යන්නද මහන්සි වෙන්න ඕනේ සංසාර නවත්තන්නද? සංසාරේ නවත්තන්න මහන්සි වෙන්න ඕනේ. යන්න මොකුත් නැහැ ඔය තියෙන එක කරපුවාම ඇති. ඔය ගෙවල් වල ටික් කරගෙන ගියාම සංසාරේ මොකද වෙන්නේ? <laughs> ඒව යනවා. ඒක කරන්න දෙයක් නැහැ යන්න. නවත්තන්න තමයි මේ වැඩක් තියෙන්නේ කරන්න බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය. එතකොට අනිච්චිතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ පරතෝ මේ පැවැත්ම මතක තියාගන්න අන්නේ අය මත තමයි යැපෙන්නේ. මේක තමන්ගේ එකක් නෙවෙයි. දැන් අපේ මේ කලලේ තමන්ගේද මේ හදාගත්තේ කලලේන්නේ අර අම්මගේ තාත්තගේ. ඉතින් ඒක අම්මගේ තාත්තගේ ಜಾති දෙකක් එකතු කරලානේ හදාගත්තේ. ඉතින් අපේ එකක් නෙවෙයි නේක. අපේ එකක් නෙවෙයි අනුන්ගේ එකක් මේ අල්ලගත්තේ. ඒකනේ අපව රහතන් වහන්සේලා ඉපදෙන්නේ නැත්තේ ඇයි? අනුන්ගේව මගේ කියලා ගන්නෙ නෑ. හ්ම් දැන් මේ සබා ධර්මයේ දේවල් නේද ඔයගොල්ලෝ එනකොට දැන් කයින් එළියට ආවට පස්සේ ඔයාලට මොනවද තිබ්බේ මොකක්වත් නැහැනේ ඇඟට අපේ අපිට මොනවත් තිබුණේ නැහැ. ඇඟට වස්ත්‍රයක්වත් තිබුණේ නැහැ. කර්මය තියෙනවා. ඒක නෙවෙයි මම කියන්නේ සම්මානි භෞතික දේවල් මොනවත් තිබුණේ නැහැ. ඊට පස්සේ ඔයගොල්ලෝ මොකද කරන්නේ? මේ මොකක්වත් Tamanට අයිතියක් නැති දේවල් සබා ධර්මයේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතරවල් මොකද කරේ? එදා ඉඳන් ගොඩ ගැහුවා. ගොඩ ගැහුවනේ. ගොඩ ගහලා ගොඩ ගහලා අන්තිම වෙලාවේ කියනවා උඹට එකක්වත් අයිතියක් නැහැ. නෑ නේද? කායවත් අයිතියක් නැහැ. ඉතින් අන්තිමේට යන්නත් වෙන්නේ අර විදිහටම තමයි. හ්ම් මලමිනියට ඇඳුම් ඇඳුවත් ඇති වැඩ නැහැ මතක තියාගන්න. ඉතින් මෙන්න මේක දකින්න. මේක මගේ එකක් නෙවෙයි. අපි හිතා ඉන්නේ මගේ මගේ පරතෝ. පලෝකතෝ. මේක පරතෝ කියලා කියන්නේ එහෙනම් මේක මගේ එකක් නෙවෙයි මේ පැවැත්ම. මේ කයත් මගේ එකක් නෙවෙයි. මේ හිත සබා ධර්මයේ ක්‍රියාවලිය. කයත් එහෙමයි. රූප රූප කියලා කියන්නේ මේ සබා ධර්මයේ ධාතු හතරක්. පරතෝ පලෝකතෝ පලෝකතෝ කියලා කියන්නේ තේරෙනවද? පලෝකතෝ කියලා කියන්නේ මේවා දිරණ සුළුයි. පලෝක ධර්ම කියලා කියන්නේ ඇහැ දිරණ සුළු ස්වභාවයේ දෙයක්. කනත් එහෙමයි. මේ හැම එකක්ම එහෙමයි. පලෝක ධම්ම සූත්‍රයේ පෙන්නන එක. තේරෙනවද? විනාශයලා යන ස්වභාවයෙන් යුක්තයි මේ ජීවන පැවැත්ම. පලෝකතෝ, පරතෝ, පලෝකතෝ, ශුන්‍යතෝ. මේවා ඇති වෙච්ච තැනම නැති වෙනවා. ඇති වෙච්ච තැනම නැති වෙන්නේ නැද්ද? ඇති වෙච්ච තැනම නැති වෙනවා නම් පින්නතුනේ ඇති දෙයක් නැහැ නේද? හ්ම්? දැන් ඔන්න බලන්න මේ ගොඩනැගිල්ල ඇති වෙච්ච තැනම නැති වුණා නම් මෙතන ගන්න දෙයක් තියනවද මගේ කියලා? නැහැනේ. ඉතින් අපේ කයත් එහෙමනේ. තේරෙනවද? ඉතින් මෙන්න මේ වගේ ශුන්‍යත්වයක් තියෙනවා. ශුන්‍යතෝ අනත්තතෝ කියලා දකින්න කියලා කියනවා. ඊළඟට අනත්තතෝ ශුන්‍යතෝ අනත්තතෝ අනත්තතෝ කියලා කියන්නේ මේක එහෙනම් හරයක් නැහැ. මගේ කියලා ගන්න වටිනාකමක් තියෙනවා නම් තමයි හරයක් තියනවා කියලා ගන්න පුළුවන්. එහෙනම් පැහැදිලි පින්නතුනේ මේද මෙන්න මේ පංච උපානස්කන්ධය අනිච්චිතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ කියලා දකිනවනම් සිල්වත් මහානට පුළුවන් මනා වෙන්නද සෝවාන් වෙන්න සෝවාන් වෙච්ච කෙනාට සකදාගෙන මේකේ අනිච්චිතෝ තේරෙනවද අනිච්චිතෝ පලෝකතෝ කියන එක අනිච්චානුපස්සනාට එනවා ඊළඟට ශුඤ්ඤතෝ පරතෝ අනත්තතෝ කියන එක අනත්තානුපස්සනාවට වෙනවා. ඒතුළු ඔක්කොම කාරණා ටික මොකේද දෙන්නේ? දුක්ඛානුපස්සනාව. එහෙනම් මොකද්ද බලන්න තියෙන්නේ? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා කෙනෙක් දකිනවා නම් අන්න මතක තියාගන්න මේ පංච උපාදානස්කන්ධය තමයි හැම ජීවිතේ හැම මොහොතකම සකස් වෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා නම් යට සෝවාන් වෙන්න පුළුවන්. සෝවාන් වෙච්ච කෙනාට සකදාගාමී වෙන්න පුළුවන්. සකදාගාමී වෙච්ච කෙනාට අනාගාමී වෙන්න පුළුවන්. අනාගාමී වෙච්ච කෙනාට රහත් වෙන්න පුළුවන්. රහතන් වහන්සේත් ඒක කරන්න ඕනේ කියලා කියන. ඇයි? ditta ධම්ම සුඛ විහරණයත් සිහිනුවන සඳහා. එතකොට තමයි අර මේ සමහර රහතන් වහන්සේලා කියනනේ වසලේ කියලා පිළින්දජ්ජ මහ රහතන් වහන්සේ. ඒව පව නවතිනවා. කෙලෙස් වාසනා ගුණපව. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ පංච උපානස්කන්ධයේ මේ ජීවන පැවැත්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අවබෝධ කරගෙන නුවණින් විමසමින් ඒ මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමටම මේ දේශනාව හේතු වේවා වාසනාව වේවා කියලා සාදුකාරය පවත්වනවා